සමහර විට බාහිර ලෝක දේවල් හින්දා නෙමෙයි ඔබේම ඇතුළත ලෝකය නිසා ඔබේම මනස නිසා ඔබ කලබලයටපත් වෙලා ආතතිකර තත්වයකටපත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් අපි අද හැමෝම එකතු වෙලා පුංචි විනාඩි 3ක් අරගෙන පුංචි භාවනාවක් කරමු අපේම හුස්ම එක්ක. වර්තමාන මොහොතට අවදි වීමෙන් ඒ සියලුම දුක් කරදර එක මොහොතකට අයින් කරගන්න පුළුවන්. එක මොහොතකට ඒවා මගහැර ගන්න පුළුවන්. එක මොහොතකට ඒවයෙන් අත මිදෙන්න පුළුවන්. සතිමත් වීම හරහා. ඉතින් මේ විනාඩි 3ක් වගේ පුංචි වෙලාවක් භාවනාවට ඔබව සම්බන්ධ කර ගැනීමෙන් මට ඔබට කියලා දෙන්න අවශ්‍ය වුණේ ඔබට පෙන්වලා දෙන්න අවශ්‍ය වුණේ ඔබට ඔබව හොයාගන්න වර්තමාණයට අවදි වෙන්න සාමකාමී බව හොයාගන්න, නිදහස, නිස්කලංකකම හොයාගන්න කොයිතරම් ලේසිද කියන එක ඔබට පෙන්නලා දෙන්නයි. ඇත්තටම ඒක ඔබ හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. අන්න ඒක පෙන්නලා දෙන්නයි මට අවශ්‍ය. බාහිර ලෝකේ අසීමිත කරදර ප්‍රශ්න තියෙද්දිත් ඔබේ අභ්‍යන්තර ලෝකේ අසීමිත කරදර ප්‍රශ්න පීඩා තියෙද්දිත් ඒ සියල්ල මැද්දෙත් අපිට මේ මානසික නිදහස සාමකාමී බව වර්තමාන මොහොත හොයාගන්න ඉතාම ලේසියි. අන්න ඒක පෙන්නලා දෙන එක තමයි මගේ අරමුණ අද මේ වීඩියෝ එකේ අරමුණ. හොඳයි එහෙනම් අපි දැන් පටන් ගනිමු. ඔබ මේ වෙලාවේ ඉන්නේ කොතන වුණත් මොන ඉරියව්වකින් හිටියත් කමක් නැහැ. ඇස් දෙක පියාගන්න. ගැඹුරු හුස්මක් හෙමින් සැරේ අරගෙන හෙමේන් සැරේ පිට කරන්න. ආයෙත් වතාවක් හෙමින් සැරේ ගැඹුරු දිග හුස්මක් අරගෙන හෙමින් සැරේ එක පිට කරන්න. ඔබේ උරහිස් දෙක සැහැල්ලුවෙන් පල්ලහැට වැටෙන්න ඉඩ දෙන්න. උරහිස් බුරුල් කරන්න. ඇඟ සැහැල්ලු කරන්න. හරියට කඩා හැලෙන්න ඉඩ දීලා වගේ එහෙම ඇඟ බුරුල් කරන්න. ඒ එක්කම ඔබේ හිතේ තියෙන හැම බරක්ම හැම දෙයක්ම අතහරින්න. ඒවට යන්න ඉඩ දෙන්න. ඒව හිතින් මුදා හරින්න. මොහොතකට බිමින් තියන්න. ආයෙමත් දිග හුස්මක් හෙමින් සැරේ අරගෙන හෙමින් සැරේ පිට කරන්න. ඔබේ හිතේ හටගන්න හැම සිතුවිල්ලකටම ස්වභාවිකව ගලාගෙන යන්න ඉඩ දෙන්න. ඒ හැම සිතුවිල්ලකටම ඒ සිතුවිලි වලට කැමති විදිහකට මතු වෙන්න ඉඩ දෙන්න. ඒවට මතු වෙලා ඒවට කැමති විදිහකට දිය වෙලා යන්න ඉඩ දෙන්න. ඕනම හැඟීමකට දුක් වේදනා රිදුම් පසුතැවීම් ආදරය, රාගය, ద్వේෂය මේ ඕනිම දෙයකට මනසට එන්න ඉඩ දෙන්න. ඉඩ දීලා ඒවට ඒවයි ස්වභාවයෙන්ම දිය වෙලා යන්න ඉඩ දෙන්න. එහෙම ඉඩ දීලා දැන් ඔබේ හුස්මට අවධානය දෙන්න. හිතලා හුස්ම ගන්න එපා. ස්වභාවිකව දැනෙන ඔබේ හුස්මට අවධානය දෙන්න. එහි ස්වභාවය විඳින්න. අත්දකින්න හුස්මේ ස්වභාවය. සමහර කෙනෙකුට හුස්ම දැනෙන්නේ නැත්නම් ඔබේ උදරයේ පිම්බෙන හැකිලෙන ස්වභාවයට අවධානය දෙන්න. උදරයේ උස් පහත් වෙන ස්වභාවයට අවධානය දෙන්න. ඒක විඳින්න. ඒත් එක්කම ඔබට දැනෙන නිහඬකමට අවධානය දෙන්න. ඒ නිහඬකම විඳින්න. බාහිර පරිසරයේ කොයිතරම් ഘോഷාකාරී තත්වයන් තිබුණත් කමක් නැහැ. මේ නිහඬකම ඕනම මොහොතක ඕනම තැනකදී ඔබට ගන්න පුළුවන් දෙයක්. මොකද අපි මේ නිහඬ කරන්නේ අපේ මනස නිසා. ඒක හැම මොහොතකම තියෙනවා. ආයමත් දිග හුස්මක් හෙමින් සැරේ අරගෙන හෙමින් සැරේ පිට කරන්න. වර්තමාන මොහොත භුක්ති විඳින්න. ඔබ දැන් ඉන්නේ වර්තමාන මොහොතේ. ඒ කියන්නේ ඔබ ඉන්නේ ඔබ එක්ක. ඔබට ඔබ එක්ක ඉන්න පුළුවන් මේ මොහොතේ විතරයි. අන්න ඒ මොහොත විඳින්න. ඔබ තුලම තියෙන නිහඬකම තමයි ඒක. අන්න ඒ නිහඬකම විඳින්න. ඔබට දැනෙන නිදහස ආරක්ෂිත හැඟීම සාමකාමීකම විඳින්න. බාහිරින් හරි ඇතුළතින් හරි කරදරයක් පීඩාවක් එන හැම වෙලාවකම මොහොතකට ඇස් දෙක පියාගන්න. පියාගෙන ඔබේ හුස්ම හොයාගන්න. ඔබේ කය හොයාගන්න. මොකද ඒ තමයි ඔබේ ආරක්ෂිත භූමිය. ඒ සියල්ලට අවදි වෙන මොහොතේම ඒ සියල්ලට දැනුවත් වෙන මොහොතේම ඔබේ මනස ආරක්ෂිතව නිදහසකට නිහඬ බවකට යොමු වෙනවා. ඒ හැම මොහොතකම ඔබට ඒ නිදහස හොයාගන්න පුළුවන්කම තියෙනවා. ආයමත් දිග හුස්මක් හෙමින් අරගෙන පිට කරන්න. හොයාගන්න පුළුවන් වුණා නේද? කොයිතරම් ලේසිද අපේ මේ හිත වර්තමාණයට ගන්න එක කියලා. හිත නිදහස් කරගන්න එක, නිහඬ කරගන්න එක කොයිතරම් ලේසිද කියලා දැනුණාද? ඔබට පීඩාවක් එන දවසේ ඕනෑම වෙලාවක ඔබට මේක කරන්න පුළුවන්. ඒක පුහුණු වුණාම කොයිතරම් සරලද කියලා ඔබටම තේරෙන්න ගන්නවා. මේක අපිට තේරෙන්නේ නැත්තේ අපි පුහුණු වෙන්නේ නැති නිසා. කොයිතරම් බණ ඇහුවත් ඔබ එක මොහොතකට හරි සතිමත් වෙන්න උත්සාහ කරන්නේ නැති තාක්කල් ඔබට මේ දේ භුක්ති විඳින ලැබෙන්නේ නැහැ. මොනතරම් ජීවිතයට කරදර ප්‍රශ්න ආවත් ඒවා හරහා යාමේ මේ ශක්තිය අපි හැමෝටම සමානව තියෙනවා. කිසිම කෙනෙකුට අඩුවක් වෙලා නැහැ. අපි හැම කෙනෙක් ළඟ මේ ශක්තිය තියෙනවා. විශ්වාසය නැතිකම හා පුහුණුවේ නොයෙදීම විතරයි ඒකට තියෙන එකම බාධාව එකම ගැටලුව. ඒක හොයාගන්න බැරි යන්නේ හේතු දෙක නිසා විතරයි. ඉතින් ඒ සාමකාමීකම, ඒ නිදහස, ඒ නිහඬකම, ඒ ස්වාධීනකම හොයා ගැනීමේ යතුරු තියෙන්නේ ඔබ තුලමයි. ඉතින් ඒ නිසා විනාඩි 3ක් ගානේ මේ සතිමත් වීමේ ටෙක්නික් එක නැවත නැවත පුහුණු කරන්න. දවසකට කිහිප සැරයක් පුහුණු වෙන්න. ඔබ නොදන්නවා වුණාට ඒක හරහා මේ දැවැන්ත පරිණාමීය හුවමාරුවට ඔබේ මනස සම්බන්ධ වෙනවා. ඔබ මේ වර්තමානයේ ලෝකෙ සිදුවෙන හුවමාරුව, shift එක මේ පෘථුවිය ඉහළ මානයකට හුවමාරු වෙමින් තියෙන කාලයක් මේක. මේ කරන පුංචි ටෙක්නික් එකෙන් ඔබේ මනස ඒ හුවමාරුවට සම්බන්ධ වෙනවා. විශ්වාස කරන්න පුහුණු වෙය දෙන්න. තෙරුවන් සරණයි.